2012 වසරේ 10 වෙනි මාසේ අද 23 වෙනිදා භාවනා වැඩසටහන ජීවිතේ සසර දුර්ලභම කාරණය තමයි ශ්‍රී සද්ධර්මය මේ කාලය වටින්නේ ජීවිතේ වටින්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි. අඥානයන්ට කාලයේ වටිනාකමකුත් නැහැ. ජීවිතේ වටිනාකමකුත් නැහැ. අද අප මාත්‍රිකා කරගන්නේ කාලයකට පමණක් සීමා නො තථාගත ආරණ වහන්සේ බුදුරජාණන් වහන්සේ කාලයකට පමණක් සීමා නොවූ තථාගතයන්න් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ වචනේ තුලම තියෙන්නේ මහත් ගම්බීර වූ අර්ථයක් දැන් ඔබේ මනස මේ මොහොතේ ධර්මය ඉගෙන ගන්න එහෙම නැත්නම් අහුම්කම් දෙන මතකයේ තබා ගන්න ඒ වගේම විමර්ශනය කරන කාලයක් ඒ නිසා තමයි අයන් ධම්මස් සවන කාලෝ මේක භික්ෂුන් වහන්සේ නෙමේ කියාපාන්න ඕන සිතා ගන්න ඕන ශ්‍රාවක පිරිස අයං ධම්මස්සවන කාලෝ මම මේ ධර්මය ශ්‍රවණය කරන කාලයයි කියන එක හිතට ගන්න. ඔබ හොයන දේ මම දන්නවා. ඔබ හොයන්නේ නිවන. ඒකට වෙන වචනයකින් කිව්වොත් සැනසීම. තව වචන රාශියකින් කියන්න පුළුවන්. සතුට මෘදු බව සැහැල්ලුව නිදහස මේ කුමන වචනයකින් ප්‍රකාශ කළත් ඒ කියවෙන්නේ නිවන ගැනයි බුදුහාමුදුරුව ඇත්තෙන්ම හොයාගෙන ගියේ සැපතක් දුකක් නෙමෙයි අපි අය හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුව දුක් විඳා බුදුරජාණන් වහන්සේ සැප දාලා වනගත වුණා කියලාමයි කියන්නේ. නෑ. දුක තියෙන්නේ රජමාලිගාවේ. දුක තියෙන්නේ මේ කෙලෙස් සහිත ලෝකයේ. දුක තියෙන්නේ මේ පුහුදු මිනිසුන් අතර ජීවත් වීම නිසා. දුක තියෙන්නේ අක්‍රමවත් මනසේ. දුක තියෙන්නේ කෙලෙස් වල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ සැනසෙල්ලක්, නිවනක්, සහනයක්, සැබෑම සතුට, ධර්ම ප්‍රීතිය. ධර්මය කියන්නේ ඊටාම සොඳුරු නවාතනක්. ප්‍රසන්න වූ තැනක්, මිහිරි තැනක්. එය ද්වේෂයේ ආස්වාදයට වඩා, ඊර්ෂ්‍යාවේ ආස්වාදයට වඩා රාගයේ ආස්වාදයට වඩා ලෝභයේ ආස්වාදයට වඩා අතිශයින් ප්‍රසන්න වූ තනක්. සෞම්‍ය වූ තනක්, මිහිරි වූ තනක්. එනිසා ආදාප කතා කරනවා කාලයකට පමණක් සීමාන වූ තථාගත බුදුරජාණන් වහන්සේ. අපි ඉගෙන ගමු කාලය ඔබ හැමදෙනාගේම අතේ හෝ බෑගේ ඔරලෝසුවක් ඇති. ඒ ඔරලෝසුව නිතරම කැරකෙමින් කාලය ගෙවා දමනවා. පැය 24ක කාලය ගෙවා දමනවා. හැමදාමත් චක්‍රානුකූලව 25 වෙනි පැයකට 26 වෙනි පැයකට අපි ගමන් කරන්නේ නැතුව නැවතත් අපි එකට පැමිණිලා නැවතත් එකේ සිට දෙක තුන කියලා අපි ගොඩ නැගිනවා. හරියට කෝඹියා කෝප්පේ වටේ දුවන්න පටන් ගත්තාම ඔහු වරුවක් පමණ මේ කෝපේ වටේ ඇවිද ඇවිද ඉන්නවා. ඔවුන් ඔහු හිතනවා ලොකු ගමනක් යනවා ඇති කියලා. ඒත් ඔහු දන්නේ ඔහු ඉන්නේ එකම තැනයි කියලා. ඒ වගේ අපේ මිනිස්සුනුත් ලොකු ගමනක් යනවා කියලා හිතාගෙන හිටියට මේ පැය 24 වටේට දුවදුවා තමයි සියලු මිනිසුන් ජීවත් වන්නේ. මිනිසුන්ට ගමනක් තියෙනවා. ගැටලුව තියෙන්නේ කොහෙද යන්නේ කියලා දන්නේ නැති කම. හැම දෙයකම ආරම්භයක් තියෙනවා. ඒකේ අවසානයේ නොදකින කම තමයි ගැටලුව එහෙම නැත්නම් ප්‍රශ්නය. ඒ නිසායි මුළු මහත් ලෝකයකම නොසෑහෙන ගුණයකින් ඌනතාවයකින් සිටින්නේ. මම මේ කතා කරන්නේ ඔබේ මනසට ඔබට නොවේ ඔබ හිතන්න එපා මම ඔබට කතා කරනවා කියලා මම කතා කරන්නේ ඔබේ මනසට ඔබ සලකන්න මනස කියන්නේ වෙන කෙනෙක් මම කියන්නේ වෙන කෙනෙක් මම විසින් මනස පාලනය කළ යුතුව මනස හඳුනාග ගත යුතුය මනස හැඩගන්වා ගත යුතුයි හැඩගස්වා ගත යුතුයි පාලනය කරගත යුතුයි සචිත්ත පරියෝදපන තමන්ගේ සිත හොඳින් দমনය කරගන්න හොඳින් দমনය කර ගැනීමට නම් සිත හඳුනා ගත යුතුයි පටලැවුණු නූල් බෝලයක් ඔබට දුන්නොත් මේක ලියන්න ඔබ මුලින්ම ලිහන්නල හැත් වෙන්න එපා. ඔබ මුලින්ම මේ පටලැවිල්ල තියෙන විදිය හොයාගන්න. එහෙම නැතුව නූල් එහෙම මෙහෙන් ඇද්දොත් එහෙම නූල තද වෙනවා ගැට ගහනවා. මිනිස්සුන්ට වෙලා තියෙන එක. ජීවිතේ විවිධ ප්‍රශ්න වලින් තෙරපෙන්න හේතුව මම්මුලා වෙන්න හේතුව තියෙන ගැට තද කරගන්නව එහෙම නැත්නම් හිර කරගන්නව එහෙම නැත්නම් අවුල් කරගන්නවා ඒ නිසා කොනක් කෙලවරක් හොයාගන්න ඒ ගැටේ සෑදිලා තියෙන විදිය හොයාගන්නවා එහෙම නැත්නම් අපි ඒක චතුරාර්ය සත්‍යයෙන් කියවොත් දුක එහෙම නැත්නම් ප්‍රශ්නය කියන එක හොයා ගන්නවා ඊළඟට සමුදය මේක ලියා ගන්න ක්‍රමය හොයා ගන්නවා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැන කටයුතු කරනවා. ඊට පස්සේ අපිට අවසාන කෙලවරේදී හැකියාව ලැබෙනවා සම්පූර්ණයෙන් මේ ලියා ගන්න. එහෙමනම් ඔබේ මනසත් ඔබට ලැබුණු පටලැවුණු නූල් බෝලයක් කියලා හිතන්න. මම මේක ලියා ගන්නයි ඉන්නේ මගේ ප්‍රඥාවේ තරමට තමයි ඇහැ පේන තරමට තමයි හිත පැහැදිලිව පේන්නේ හිත පැහැදිලිව පේන තරමට තමයි අපිට එය සිත නිර්වුල් කරගැනීමේ හැකියාව පාලනය කරගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙමනම් පින්නතුන් මේ මොහොතේදී අවධානය යොමු කරන්න 24 පැයෙන් එහා කාලය ගැනයි අද අප කතා කරන්නේ. ඒ කියන්නේ 25 වෙනි පැයක් උදා කර ගැනීම සඳහායි. ඔබ ජීවත් වන්නේ 24 වෙනි පැයේද 25 වෙනි පැයේද එහෙම නැත්නම් 25 26 එතනින් එහාටද ඔබ 24 පැයක ජීවත් වෙන කෙනෙක් නම් ඔබට අත්විඳින්න ලැබෙනවා මොනවද රාත්‍රිය දහවල ඒවයි කාල උදෑසන සන්ධ්‍යාව වශයෙන් අත්විඳින්න ලැබෙනවා ඒ චක්‍රේ හැමදාම දුවගෙන යන සිද්ධ වෙනවා. ඔබ එනවා 25 වෙනි පැයට 26 වෙනි පැයට ඔබ එනවා. ඔබට 24 පැයේ තුල තිබුණු කිසිම දුක් වේදනාවක් ඔබට නැතුව යාවි. ඔබ 24 පැයක ජීවත් වන කාලයේදී ඔබ අත්විඳ උදෑසන කාලය දහවල් කාලය සන්ධ්‍යා කාලය සවස් කාලය සන්ධ්‍යා කාලය මධ්‍යම රාත්‍රී කාලය අලුයම ඔබට අත්විඳින්නට නොලැබේවි ඒ නිසාවෙන් ඔබ මෙලොව ජීවත් වන කෙනෙක් නොව ලොවෙන් ඈතර ජීවත් වන ලෝකෝත්තර ජීවත් වන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මේ ගමන ඔබ යන්නේ ලෝකයේ සියල්ල ලෝකයට අතහැර දමලා. ලෝකයේ තියෙන දේවල් අරගෙන නෙමෙයි. දැන් සාමාන්‍ය මිනිස්සෙකු මිය යනකොට ලෝකෝත්තර වෙන්නේ නැහනේ. එයා ලෝකයටමයි වැටෙන්නේ. ශාරීරිකව ඉවත් වුණත් ඔහු මානසිකව සිටියේ ලෝකේ. ඒ නිසා ලෝකේටමයි ඔහු අදාළ වෙන්නේ. ලෝකේ කියලා කියන්නේ මනසින් ලෝකේ දේවල් ග්‍රහණය කරගෙන ගත්ත දේවල්. මම ඔබට කියා දෙන අතහැරීම අපූර්ව අතහැරීමක්. ලෝකෙ හැමෝම කියන්නේ මේවා පිළිකුල් කරන්න. මේවා අට ආස නොකරන්න. මේවා අතහැරලා දාන්න. මේවා හරි අප්‍රසන්න දේවල් මේවා නොයෙකුත් පිළිකුල් ආකාර වචන පාවිච්චි කරලා කියනවා. ඒ අඥාන සමාජය නිසා තමයි අපිට නිවන හොයාගන්න බැරි වුනේ. ඒ නිසා මේ අතහැරීම අපූර්ව අතහැරීමක් මේ අතහැරීම ඔබ විසින් කරන අතහැරීමක් නොවේ වෙන අන් කෙනෙක් විසින් කරන අතහැරීමක්ද නොවේ මේක තමයි සැබෑම අතහැරීම ස්වභාව ධර්මයේ අතහැරීම ඔබ ඔබේ මනස ඇලීම් වලට ගැටීම් වලට පාත්‍ර නොවේ ඔබේ මනසෝ බාතහරින්න සීතකරණයෙන් එළියට ගතිපු අයිස්ක්‍රීම් එකක් වගේ දිය වෙලා යන්න ඉඩ හරිනවා. එතකොට ඒක කඩන්න උවමනාවක් නැහැ. සීතකරණයෙන් එළියට ගතපු සීතෝදකයක්. එහෙම නැත්නම් අයිස් කැටයක්. ස්වභාවයට එක්කලහම ඒ උණුසුම තියෙන පරිසරය තුල ඒක දිය වෙලා යනවා. ඒ එකක් ලෞකික ලෝකයෙන් උදාහරණයක්. ඔබේ මනස මම කියන ගුණය එකතු කරන තරමට මනසට මිශ්‍ර කරන තරමට ජීවිතයට මිශ්‍ර කරන තරමට මිනිසයා ලෝභ, ద్వේෂ, මෝහ, මාන, මදමාන, ඊර්ෂ්‍යා නොයෙකුත් දේවල් වලින් පිරීලා යනවා. මම කියන ගුණය එකතු නොවන තරමට කෙනෙක්ගේ ජීවිතේ ඒ සියල්ලගින්ම ඈත් වෙවි ඈත් වෙවි නිදහස් වෙනවා මමත්වයෙන් තොරවන්න මට පුළුවන්ද මේවා සරල කාරණා නෙමෙයි දැන් ඉහත කියපු කාරණේ කෙනෙක් සරලව ගත්තොත් ඔහු යම්කිසි අදහසක් ගනීවි. ඒත් ඒ අදහස 100%ක් වැරදි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ අහන්නෙත් මමත්වය. මේ මතක තියාගන්නෙත් මේ මොහොතේ මමත්වය. මේ මෙනෙහි කරන්නෙත් මමත්වය කියලා අමතක කරලා ඇසුවොත් බොහෝ ධර්ම කරුණු පටලැවෙනවා. ඒ ඊතා ස්වල්ප ප්‍රමාණයකින් පටලැවීමක් ඇති වුණොත් ඒ ස්වල්ප ප්‍රමාණය විශාල ගැටලුවක් ජීවිතයට ඇති කරනවා. එහෙම වෙන්න බෑ. ඒ නිසා ඔබ නිතරම මතක තියාගන්න මේ මමත්වය නැති කර ගැනීම සඳහා මම භාවිතා කරන්නේ මේ මොහොතෙත් මමත්වයයි. මේ ශ්‍රවණය කරන්නෙත් මම මමත්වයෙන් මේ මෙනෙහි කරන්නෙත් මම මමත්වයෙන් කියන එක කල්පනා කරගන්න. එහෙම කල්පනා කරගෙනම ඔබ හොඳින් ශ්‍රවණය කරන්න. ඔබ හොඳින් මෙනෙහි කරන්න කමක් නෑ ඒකට. දියේ වැටුණු මිනිසෙක් දියෙන් ගොඩේම සඳහා දිය උපකාරක කරගන්නාසේ. වෙන දෙයක් නෑනේ. දියටම දෑත තෙරපා පිහිනා යනවා කියන්නේ ඒකට දියටම දෑත තෙරපා දියෙන් ගොඩේම සඳහා උත්සාහවත් වෙනවා. ඒ වගේ ඔබේ මේ මොහොතේ තියෙන මමත්වය ඇහුම්කම් දෙන්න මෙනෙහි කරන්න යොදා ගන්නවා මේ කාරණේ දැනගෙන කරන කෙනා තමයි මමත්වයෙන් ගොඩ එන්නේ එහෙම නැත්තම් මමත්වයේ තුල ගිලෙන්න පුළුවන් දියෙන් ගොඩාවුත් ඒ ජලය නිසාමයි ජලයට තෙරපාමයි දියෙන් ගොඩ එන්නේ පිහිනලා ගිලිලා මැරුණොත් මිනිස්සෙක් මැරෙන්නෙත් ඒ ජලය නිසාමයි. මේ යන්නේ ජලය නිසාමයි. ඒ නිසා මේ තියෙන මමත්වය මමත්වේ නැති කර ගැනීම සඳහාත් දියෙන් ගොඩේම සඳහාත් එහෙමත් නැත්නම් කෙනෙකුට ජීවිතය අඳුරටපත් කර ගැනීමටත් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ ළඟ තබාගෙන සිටින්නේ ඈත් කළ යුතු සර්පෙක් කියලා කල්පනා කරන්න ඔබේ මනස. ඔබට බොහෝ සුඛ වේදනාවල් බොහෝ සතුට ගෙනල්ලා දෙන මනස ප්‍රශ්නේ තියෙන්නේ හැම සතුටක්ම දුකට පෙරල පෙරලා කලකති වද දෙන නිසා දුරදිග නොබලනවා නම් කෑම බීම ආහාර පාන ඉඳුම් හිටුම් වස්ත්‍ර සිතන පතන විලාසිතා තිබුණොත් ටික කාලයක් සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. ඒ දුරදිග බලන කෙනෙකුට පේනවා මේ ඕනම සැපක් දුකට පෙරලෙනවා ඉදිරියේදී. එතෙන්දි මට ඒට සාපේක්ෂිතව දුක් වෙන්න වෙනවා කියලා කල්පනා කරොත් එයත් ටිකක් සතුටු වෙනකොටත් කල්පනාවෙන් සන්තෝෂයක් වෙන්නේ. එහෙමත් නැත්නම් මේ සතුට කියලා කියන්නේ හිතේ මවාගත්ත తాවකාලික සිහිනයක් මේක මනෝමය ඇති වෙච්ච රැවටීමක් කියලා දකින්න පුළුවන් නම් එයාගේ හිතේ සතුටක් දුකත් දෙකම දිහා බලන්නේ සිනාසෙමින් සතුට දිහා බලන්නේ තිනා වෙලා දුක දිහා බලන්නේ තිනා වෙලා හැබැයි ඒ ඇත්තන්ට හරි වැරදි හොඳටම පේනවා වැරද්ද දනවන්නේ හිතට පීඩාවක් හැටියට හරි දේ දනවන්නේ හිතට සැහැල්ලුවක් සන්තෝෂයක් හැටියට. වරද නිවැරදි කර ගැනීම වැදගත්. එහෙත් මිනිසෙක් දුක සතුට විඳීම එය සිහිනයක අතරමං වීමක් මනස තුල අතරමං වීමක් හැටියට සලකන්නට පුළුවන්. එයින් අපට පූර්ණව නිදහස ලැබීමට නම් මහරහත් භාවය දක්වාම යා යුතුයි. ඔබට හිතෙන්න පුළුවන් මේ කතා කරන්නේ ඊටාම ඉහළ මට්ටමක් කියලා නැහැ. ඒ ඉහළම මට්ටමට යන මාර්ගයේ ආරම්භක කෙළවරේ සිට ඒ නිසා අර කෙලවරේම තියෙන ඒ සියලු කරුණු සම්බන්ධයෙන් වගේ Tamanට තේරෙනවා මේ මාර්ගයේ මුල කෙලවර දිහා කතා කරනකොට. අපි කියන්නේත් එහෙමයි. දැන් අපි මේ මාර්ගයට ඇවිල්ලා තියෙන්නේ. අපි නුවර පාරට ඇවිල්ලා තියෙන්නේ. නමුත් නුවර නෙමෙයිනේ නුවර පාර. ඒ වගේ නිර්වාණ මාර්ගයට අපි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි නිවන ගැන අපි කතා කරන්නේ. හැබැයි නිවන නෙමෙයි ඉන්නේ. නිර්වාණ මාර්ගයට මේ ලෝකයේ ඕනෑම වැඩක් මේ ඉන්ද්‍රියන් පහට කරන්න පුළුවන්. ගුවන් යාන හදන්න, කම්පියුටර් හදන්න, පොළොව යට, ජලය යට මේ අනන්ත ආකාශයේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒත් කරන්න බැරි එකම දේ තමයි මමත්වයට ඒ මමත්වය ඉවත් කර ගැනීම. මම විසින් මා විසින් අන්දයක් කළ හැකි. නමුත් මා විසින් මම ඉවත් කළ නොහැකි. එහෙමනම් එතනට අපි භාවිතා කරනවා ලෝතර බුදු කෙනෙකුගෙන් ලැබුණු මේ උපදේශේ කල්යාණ මිත්‍රාත්වල එය නොතිබෙන්නට කිසිදු මිනිසෙකුට නිර්වාණය යනු කුමක්ද සැනසීම යනු කුමක්දයි සොයා ගන්න පුළුවන් කමක් නැහැ. තරුණ කාලේ ඉතින් හිතනවා නළුවෝ වගේ වෙන්න, නිලියෝ වගේ වෙන්න, ජනප්‍රිය පුජ්‍යලයෝ වෙන්න ගායකයෝ වගේ වෙන්න හිතනවා ඒත් ඔබ දන්නවා ඒ කිසිම කෙනෙක් සැනසෙල්ලෙන් නෑ කියලා ධර්මය නොදක එනිසා භෞතික තානාන්තරයක් හඹා යන ලෝකය මිරිඟුව පසුපස දුවගෙන යන තිරිසන් සතුන් වගේ මම ය නින්දා කොට සලකනවා නෙමෙයි. එහි සැබෑ අරුත සැබෑ తত্ত্বය ගැනයි ප්‍රකාශ කළේ. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සැබෑ අරුත් ගන්නවන මාවතක් කරා යොමු කර ගැනීමේ අවශ්‍යතාවය ඇති කරගන්න. අපූර්ව උදාහරණ අපූර්ව කතා නොයෙකුත් දේවල් ගෙනහැර දක්වමින් ඔබ තුල නොවැඳුණු මානසික ගුණයක් කල්යාණ මිත්‍රයෙක් හැටියට මාහට පැවරිලා තියෙන වඩන්න. ඒක ඔබේ යහළුවෙකුට මිත්‍රයෙකුට මව්පියන්ට වඩන්න බෑ මේ සද්ධර්මයේ දැකලා නැත්තම්. මක්නිසාද අනිත් ලෝකේ ඉන්න සියලු දෙනාම වඩන්නේ ඔබේ මනසේ සංඥාවල් දුක සැප වඩනවා ඒව බෙදා හදා ගන්නවා සතුට බෙදා ගන්නවා දුක බෙදා ගන්න පුළුවන් එසා නිවන බෙදා ගන්න නිවන් ධර්මයේ දන්න දන්න කෙනෙක් වෙන්න ඕන මා කියන කරුණ වලට අනුගතව ඔබේ මනස හැඩගස්වා බලන්න. මම කියනවා නිවන් පුරයට යා හැකි ගුවන් යානයක් මේ මොහොතේ පැමිණ සිට තිබෙනවා. ඒ ගුවන් යානයට නගින්නට පුළුවන්කම තියෙන්නේ ආයි නොඑන්න යන්න කැමති කෙනෙකුට. ආයි එන්න බෑ. ඒ වගේම තව රෙගුලාසියක් තියෙනවා ඒක තමයි මේ ලෝකයේ කිසිම දෙයක් අරගෙන ඒ ගුවන් යානයට ගොඩ වෙන්නත් බෑ. ඔබ හොඳට හිතට ගන්න මේක දැන් ඒ ක්‍රියාවලිය ඔබ කරන්න බලන්න. නිවන් පුරයට යන ගුවන් යානයක් ඇවිල්ලා තියෙනවා. මේ ගුවන් යානයට යනවනම් ආයෙ එන්න බෑ. කවමදාකවත් එන්න බෑ. මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ගෙනියන්න දෙන්නෙත් නෑ. මේ ගුවන් යානයට ගොඩ වෙන්න පුළුවන් මානසිකත්වයේ තියෙන කී දෙනෙකුටද? ඒ වගේම මේ ලෝකේ කිසිම දෙයක් ගන්නෙ නැතුව ඒව අතහැරලා ඒ ගුවන් යානයට ගොඩවීමේ හැකියාව තියෙන්නේ කී දෙනෙකුටදයි කියලා අපි බැලිය යුතු කාරණය. ඔබ බලන්න හිතලා ඔබට පුළුවන්ද කියලා. මනසින් කරන වැඩක් ඉතින් ඔබට භෞතිකවාදී ක්‍රමයකට බලන්න එපා. භෞතික දේවල් බය නැතුව ඒවයි හෝම ඒ විදියට තියේවි. මේ නිවන් ධර්මයේ දුටුවත් මේ ලෝකේ තියෙන දේවල් ඊට වඩා හොඳට ප්‍රසන්නව ඔබට තියෙනවා ඔබට ඉතුරු වෙනවා අපැහැදිලිව දැකපු ලෝකේ පැහැදිලිව දැකලා හරි දේ හරි විදියට වැරදි දේ වැරදි විදියට සැප සැප විදියට දුක දුක විදියට හඳුනාගෙන සැබෑ සතුට විඳින්න හැකියාව ලැබෙනවා මේ නිවන තේරුම් ගත්තම. එහෙම නැතුව මේ සැපත් නැති වෙන දුකත් නැති වෙන මුකුත්ම නැති වෙන දේකුත් නෙමෙයි. තියෙන දේවල් පිරිසුදු වෙලා පවිත්‍ර වෙලා ඔබට ලැබෙනවා. දැන් මේ පවිත්‍රතාවය ඇති කර ගැනීම සඳහායි මේ අපි මහන්සි වෙන්නේ. ඔබ මොහොතක් හිතන්න ඔබේ ගුවන් යානයට නගින්න පුළුවන් නම් ඔබේ ගුවන් යානේ නැගලා ඔබට ඕන සීට් එකක වාඩි වෙන්න පුළුවන් ඔබ වාඩි වෙන්නව නම් වාඩි වෙන්නේ මොන සීට් එකේද කියලා කල්පනා කරලා බලන්න මම ඒක උත්තරයක් අහන හැමෝම සීට් එකක් නම්බර් එකක් නම්බරයක් තියාගන්න මම 10 වෙනි සීට් එකේ වාඩි වෙනවා ගිහිල්ලා මම 48 මම 95 කියලා තමන්ගේ නම්බරයක් තියාගන්න කැමති අය නම්බරයක් තියාගන්න එසේ නැති පිළිතුරක් වෙන පිළිතුරක් හදාගන්න කැමති අය ඉන්නවා නම් වෙන පිළිතුරක් හදාගන්න ඒ පිළිතුර හදාගන්නවා නම් ඒ පිළිතුර හදාගන්න ආයි නොවෙන්න යනවා ලෝකේ තියෙන හැම දෙයක්ම අතහැරලා ගුවන් යානෙට ගොඩ වෙනවා වාඩි වෙන සීට් එකේ නම්බරේ. මම ඔක විමර්ශනය කරන්නට මේක ධර්මයේ ඔබේ ජීවිතය තුළ උදා කරවන්නට ලබා දෙන හුරුවක් එහෙම නැත්නම් යම්කිසි පුහුණුවක් මේ ගැන ඔබ විමර්ශනය කිරීමෙන් ඔබට ඒ ලෝකෝත්තර මාර්ගයට අවශ්‍ය කරන කරුණ ඔබ තුල වැඩෙන බව මා දන්නවා ඔබ නොදැන සිටියා. එනිසා විනාඩි 5ක් මේ සියලු කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සොයා බලන්න නිදහස්ව තනි තනිව තමන් ආඩුවේ net පියාගෙන net හැරගෙන ඕනෑ තරම් පරිශ්‍රණය කරලා බලන්න. දැන් නිහඬව ඉන්න අයට වැඩිය නම් කතා කරන අය මම බොහොම අගය කරනවා. ඔය නිහඬව ඉන්න අය එකක් වෙන්න පුළුවන් කතා කරනවා කිව්වට ඔය කතා කරන අයට කැමති නෑ මම. අවශ්‍ය දේ කතා කරන්න ඕන. නිහඬව ඉන්න පුළුවන් කරුණු දෙකක් නිසා. එකක් මේ උත්තරේ හරියද දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ. අනිත් එක වැරදුනොත් එහෙම මේ කට්ටිය ඉස්සරහා මට ලැජ්ජ වෙන්න වෙනවා. ඒක තිබුණා. ඒක මටත් තිබ්බා. ඒව පස්සකට දාන්න, ඒව ඉවත් කරන්න. කමක් නැහැ. අපි මේ මොහොතේ මෝඩයෙක් වෙලා පසෝ ඥානවන්තයෙක් වෙමු කියලා හිතට කියන්න. එහෙම නැත්තම් ඔබ සදාකාලික මෝඩයෙක් වෙනවා කියලා හිතට කියලා දෙන්න. හරිද? ඔව්. මේ මොහොතේ මෝඩයෙක් වෙලා පසෝ ඥානවන්ත වෙමු කියලා කතා කරගන්න. ඒ වගේම අනිත් එක තමයි මොකක්වත් තේරෙන්නේ නැතිකම. තේරෙන්නේ නැතිකම. දැන් හොඳට කල්පනා කරන්න මේ හැමදෙනාම බොහෝ පිරිස හිතන්නේ නැති මම මමත් ගොඩ වෙනවා. එහෙම නැත්තම් ආ පුතාගේ වෙඩින් එක කළා ඉවර වෙලා ගොඩ වෙනවා. ඈ එහෙම නැත්නම් මාත්‍ය ඉන්නකම් මම ඉන්නෝ මහත්ය නැති වුණොත් එහෙම මම ගොඩ වෙනවා කියලා හිතන්න පුළුවන් එක එක විදියට මේ කුඩා බුද්ධිමය එක විදියක කියවතොත් බුද්ධිමය පරීක්ෂණයක් මේක ඥානේ තියෙන ප්‍රමාණය පැතුරුණු ප්‍රමාණය පිළිබඳව කරන බුද්ධි පරීක්ෂණයක් එහෙම ලෝකේ තියෙනවා කරුණ වහනවා බුද්ධි පරීක්ෂණය සඳහා ඉතින් මේ හැමෝගෙම උත්තර අරගෙන තමයි මේ බුද්ධි පරීක්ෂණය එළිදරව් කරන්න මම හිතාගෙන ඉන්නේ නැත්තම් කිසි අගයක් නැහැ. ඒ නිසා හැමෝගෙම උත්තර මට ඕන. ඈ හැමදෙනාගේම වගේ උත්තර ඕන ඊට පස්සේ තමයි අපි මේක එළිදරව් කරන්න පටන් ගන්නෙ. හරි. දැන් අපිට උත්තර දෙන්න. ඔව් මම ප්‍රකාශ කළේ එකක් තමයි ආයේ එන්න බෑ අනික තමයි මේ ලෝකේ කිසිම දෙයක් අරගෙන ඒකට ගොඩ වෙන්න බෑ කියලා. එතකොට මේ පුලුල්ව මේ කාරණේ ප්‍රගුණ කරන කෙනෙකුට තේරෙන දෙයක් තමයි මේ ගුවන් යාන අවශ්‍ය වෙන්නේ රටකින් රටකට යන්න මේ තියෙන දේවල් අරගෙන යන්නනේ. තියෙන දේවල් අරන් යන්න. නැත්නම් ගුවන් යානාවක් ඕනේ නැහනේ. එකක් තමයි තියෙන ශරීරය. අරන් යන්න සීට් එකක් ඕන. ඈ ඊට පස්සේ අපි අනිත් භාණ්ඩ උපාංග පෙට්ටිවල බෑග් වල දාලා අරන් යනවා. එහෙමනම් ඒවටත් අපිට ඕම නැහැ. දැන් මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම අතහැරලා ගුවන් යානය ළඟට යනකොට ශරීරේකුත් නැති වෙනවා. ශරීරේකුත් නැති වෙනවා. සරල સિદ્ધාන්තයක් නෙවෙයි බොහොම කැමුරින් හිතන්නේ මේ ලෝකයේ තියෙන දේවල් අතහැරලා යනකොට ශරීරිකුත් නැහැ. ඒකට සීට් එක ඕනේ මේ ඉස්සරහා ඉන්න තරුණ ළමයි දෙන්න හොඳයි. ඔව් මේ වයසට යනකොට නුවණ අඩු වෙනවද මන්දා? නේද? මම හිතන්නේ අවුල් වෙන වැඩි ඉන්නේ වයසට යනකොට බැඳීම් ප්‍රශ්න වැඩි වෙනවනේ. ඉතින් ඒ නිසා මේ පොඩිම කාලේ ප්‍රභාස්වරයි නෝන ටිකක් ඉතින් තරුණ වෙන්න තරුණ වෙන්න ඒක ඉතින් මෝරලා අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් වැඩිහිටි වෙලයි කියලා කියන්නේ ඉතින් හොඳටම අවුල් කරගත්ත කෙනෙක් තමයි. <laughs> හැමෝම නෙමෙයි. නුවණින් වැඩෙන අයත් ඉන්නෝනේ. හොඳයි. එහෙමනම් අපිට ගුවන් යානයක් ඕනෙත් නෑ මේ ලෝකේ තියෙන දේවල් අත්හැරියොත්. සීට් එකක් ඕනෙත් නෑ. කොහොත් යන්න උවමනාවකුත් නැහැ. අපි මමේ මම මගේ මගේ කියලා චින්තනයක් ක්‍රියාත්මක කරවගෙන යනෝ ක්‍රියාත්මක වෙනෝ. ඔබට හිතෙන්නේ මේ චින්තනය හරි චින්තනයක්ද විද්‍යාත්මක චින්තනයක්ද යථාර්ථවාදී චින්තනයක්ද සත්‍යයක්ද මම අහන ප්‍රශ්නේ ඔබෙන් ඒකයි. ඔබට හැමදාමත් පේනවා ඇති කණ්ණාඩි ඉස්සරහට ගියාම මේ මගේ රූපේ. මං කියන්නේ මේ පිළිකුල් කරන්නේම නෙමෙයි. මම මෙහි පිළිකුල් කරන්න කියන්නේ එව නින්දා කරන්න එපා ලස්සනට කොණ්ඩේ පීරලා මොන සෝදලා කබ කඩලා කුණු කෙල හොදලා <laughs> පාට ගාලා මේ මේකප් එක කරලා හිටියට කමක් නැහැ. ඉන්න නුවණ වැඩි වුණත් එක්කම අනවශ්‍ය විලාසිතා නම් ඕනම කෙනෙක්ගේ ජීවිතෙන් බැහැර වෙනවා. සාමාන්‍ය පිරිසුදු හා පවිත්‍ර ප්‍රසන්න වෙනුමක් ඕනේ කියන එක කෙනෙක් තුල ඇති වෙනවා. තොරන් වගේ නම් වෙන්නේ නැහැ. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. අහලා බලන්න ඔබේ හිතේ මට හැම මොහොතකම මමයි මමයි කියලා හැදෙන දැනෙන කොටාසයක් තියෙනවා මගේ මගේ කියලා දැනෙන කොටාසයක් තියෙනවා හැබැයි ඔය මගේ කියන කොටස් මොනවද කියලා හොත් පෙන්වන්න පුළුවන්. ඔය මමයි කියන කොටස මොකද්ද කියලා හොත් පෙන්වන්න බෑ. දැන් අත පෙන්නුවත් කියන්නේ මගේ අත. දැන් ඒකත් මගේ. මගේ ඔළුව රිදෙනවා. මගේ දැන් බුදුරජාණන් වහන්සේ දිනක් විමසනවා ඔබ මගේ කියලා මෙහෙම කොටස් පෙන්වනවා කො මම එතකොට කො මම කාටද මම කියලා කියන්නේ බලන්න හොයලා ඒකටත් මට හොඳ උත්තරයක් දෙන්නකෝ. මගේ මගේ කියලා අපි හැම දෙයක් කියන්නේ. මමේ කියලත් අපි කතා කරනවා. දැන් මගේ කියන දේ නම් මෙහෙම පෙන්වන්න පුළුවන්. මමත් පෙන්වන්න බලන්න. කවුරුවත් මේ මගේ ශරීරය කියන මිසක් මම ශරීරය කියන මට හුන්නේ නැහැ කිසිම කෙනෙක්. ඇත්තටම මගේ කකුලනේ නේ මගේ ශරීරේනේ මගේ ඇඳුම මගේ ගේ මගේ වාහනේ දැන් ඔය අතර මම හොයලා මට දෙන්න මගේ දේවල් නම් මම දන්නවා මම මට හොයලා දෙන්න ඒ කියන්නේ ඔබේ මම කියලා ඔබ ආමන්ත්‍රණය කරන දේ මට හොයලා දෙන්න ටික වෙලාවක් ඔය විමර්ශනේ සිටින්න ඔබේ ප්‍රඥාව දියුණු වෙනවා පොඩ්ඩක් ස්නායු ක්‍රියාකාරීත්වය නවදි වෙනව දැනේ. පොඩියට ඔළුවේ කැක්කමක් හැදුනොත් කමක් නැහැ. බරක් උසුලනකොට පොඩ්ඩක් ඒ නහර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න නිසා. ඒව නිදි කරනවට වැඩිය හොඳයි අවදි කරලා ඒවා ප්‍රායෝගික කරන එක මොලේ ගොඩාක් ස්නායු පද්ධති නිදියගෙන තියෙන විද්‍යාඥයෝ බලනෝ මේ මිනිස්සුන්ට මෙච්චර වර්ධනය කර යුතු දේවල් තියෙනවා මේවා නිකන් හැදිලා තියෙනවද කියලා. ඒවා නිකන් නෙවෙයි හැදිලා තියෙන්නේ ප්‍රගුණ කරන්න. ඒ ප්‍රගුණ වෙන්නේ හැම කෙනෙක්ගේම අතින්. ඒ නිසා ඔබට මේ ප්‍රගුණ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ හොයන්න ඕන මම මගේ කියන දේවල් නම් මා හඳුනනවා. ඔබ සොයන්න මම. මම කියන්නේ ඔබේ ළඟ ඉන්න මම. සොයන්න ටික වෙලාවක් තනි තනිව කතා කරන්නේ කිසිම කෙනෙක් එක්ක බෙදා හදාගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච එක් මානවකෙක් ස්වාමීනි මට මෙතරම් දැසිදස්සෝ ඉන්නවා මට මෙතරම් මුදල් තියෙනවා මෙතරම් වාහන කරත්ත තියෙනවා අශ්වයෝ ගවයෝ ඉන්නවා කියලා මේ ප්‍රකාශ කළා මට තියෙන දේවල් ගැන මගේ කියලා ඒ අතර තමයි බුදුරජාණන් වහන්සේ විමසුවේ කෝ මම කියලා. ඇත්ත වශයෙන්ම ජීවිතේ අපි යම් කිසි අපහසුතාවයකට ලක් වෙලා බුද්ධිමය වශයෙන් මේ පරේක්ෂණය කරන මට්ටමකට අපි වැටෙනවද නැද්ද? නෑ අනිවාර්යෙන් වැටෙනවා. මොකද මේක හරි ප්‍රශ්නයක් නේ කියලා. කොමම අපි හැමදාම කතා කරන කොමම කියලා කියනවා. ওই ලබා දෙන පිළිතුරු තමන්ට තේරෙන උපරිමයනේ. හැඟෙන තේරෙන උපරිමය. ඒ වගේම තමන් හිතන දේ හරියටම හරිද දන්නේ නැහැ. වැරදිද දන්නේ නැහැ. මට හිතෙන දේ. ඔන්න ඔතන තමයි විචිකිච්ඡාව කියන එක අපිට තියෙන ඔතන. ඒ විචිකිච්ඡාවක් ඇති වෙන්නේ අඩුවක් තියෙන තැන දර්ශන සම්පන්න භාවයේ අඩුවක් තියෙන තැන විචිකිච්ඡාව තියෙනවා. එතකොට කෙනෙක් කිව්වොත් සැක හිතන්න එපා කියලා ඒක හරි අසාධාරණ වචනයක්. සැක හිතෙන තැන්වල සැක හිතෙන්නම ඕන. හොඳින් විභාගය පාඩම් කරපු නැති ළමයෙකුට ඇති වෙන විචිකිච්ඡාව මොකද්ද? මට මේක ලියා ගන්න පුළුවන් වේද? හොඳින් පාඩම් කරගත්ත ළමයෙකුට ඇති වෙන ස්ථාවර භාවය මොකද්ද? මට හොඳින් විභාග ලියන්න පුළුවන්. තේරෙනවනේ. එතකොට මතක ශක්තිය තොනින් තියෙනවා නම් හොඳට පාඩම් කරලත් තියෙනවනේ ලියා ගන්න පුළුවන්. පච්චත්තං වේදිතබ්බෝ හොඳට ප්‍රත්‍යක්ෂ කරලා වෙද දරාගත් දෙයක් පිළිබඳව සැකයක් නැහැ. අපි නොගියපු රටක් ගැන අපි නිතරම කතා කරන්නේ කතා කළොත් විචිකිච්ඡාවේ. අපි ගිහිල්ලා නැහැ නේ රටට. අපි ගියපු රටක් ගැන අපි කතා කරන්නේ හරීම නිදහසෙන් තර්කයක් නැහැ. හරි මෙහෙමයි. කවුරු හරි ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කිව්වත් අපිට කලබලයකුත් නැහැ. අපිට ප්‍රත්‍යක්ෂයි. එහෙමනම් මේ තර්ක වාද විවාද ගස්තන යුද්ධ ඔක්කොම හටගන්නේ මේ විචිකිච්ඡා සහගත මිනිස්සුන් අතර. අන්දයෝ අලි අත ගාලා අර කියන කතාව වගේ තමයි. එක එක හැඩ. එනිසා මේ ලෝකේ මේ වෙනකොට ආගම්වල මිනිසුන් තම තමන්ගේ ආගම් අන්දේ වර්ගයේ අතගාලා හොයාගත්ත විදියට ඒක හරි ඒක හරි ඒක හරි කිය හැම කෙනෙක්ගේම ඒක හරි කියලා ඒගොල්ලෝ කෑ ගහනවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ අනේ ඔව් මම ඒක කියන්න කැමති නෑ. <laughs> ඒගොල්ලන්ට තමයි. ඒගොල්ලන්ට තමයි අයිති වෙන්නේ. සියලු දෙනා ප්‍රත්‍යක්ෂ කළේ නැති සියලු දෙනා. සබ්බේ පුතඥා උම්මත්තකා මතකා කියලා කියන්නේ පිස්සෝ. මුළු මහත් ලෝකයේම පිස්සන් අපි එහෙම කියන්නේ ඒක <laughs> ලෝකයා විසින් එක තේරුම් ගත යුතුයි නේද ඒක ලෝකයා විසින් එහෙම තේරුම් ගත්තේ අපි චෝදනා කරනවා නෙමෙයි ඒක ලෝකයා තේරුම් ගන්න ඕන වටහා ගන්න ඕන එතනින් මම මේ මේ මේ මෙතනින් මං ඈත් වෙන්න ඕන කියලා. මානසිකව ඈත් වෙන්න ඕන කියලා තේරුම් කරගන්නට ඕන. ඔබ සටන් වදින්න ඕන, ඔබ කාලය කැප කරන්න ඕන අසාරවත් දෙයකට නෙමෙයිනේ, සාරවත් දෙයකට. වැදගත් දෙයකට. ඔබ ජීවිතේ හඹාගෙන යන්න ඕන සැබෑ අර්ථයක් ඇති දෙයකට. අඟුරක් පස්සේ වීදුරු බෝලයක් පස්සේ දුවල වැඩක් නැහැනේ. රත්නයක් මණිකක් පස්සෙන් ඔබට යන්න තියෙන්නේ. ධර්ම රත්නය පිටුපස යන්න තියෙන මණිකක් හොයාගෙන යන. ලෝකේ තියෙන දේවල් වීදුරු බෝල වගේ. වටිනකම නෑ. දැන් අද කාලේ හරි වැඩක් කළා තියෙන දරුවෙක් හැදුවත් සමහර අඥාන දරුවෝ කලාතුරකින් ඉඳලා හිටලා අර උපදින වෙලාවේ ඔළුව හරේ මේ හැපිච්චයි කියන්නේ අම්මල මේ හදලා තියෙන අපේ විනෝදෙට ලෝ. එහෙම කියන අය ඉන්නවා. ඒ අර ඉපදෙන වෙලාව යන නර්ස්ලා තින් ඔළුව හැප්පෙනවනේ හරිනේ. ඒ වගේ ඒ වගේ වෙච්ච අය. ඒ වගේ යන්නේ. හරිද? ඒ නිසා ඔබ අර්ථාන්විත දෙයක් පිටුපස්සේ යනකොට ඔබට ওই ගැටලුව එකක්වත් ඇති වෙන්නේ මම කියලා ඇත්ත වශයෙන්ම කියන්නේ මම මම ස්වාමින්වහන්සේ හැටියට මම මායයි කියා ප්‍රකාශ කරන්නේ නිර්වාණයට. මට මගේ මමත්වය නිවන. ඔබේ මමත්වය දුකක්ද සපක්ද? මගේ මමත්වය මට සපක්. මම මායයි කියා කියා සිටින්නේ අත්හරින්නෙත් නැති අල්ලා ගන්නෙත් නැති ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති දුකත් නැති සැපත් නැති තත්වයකට මම මම යයි කියා ආමන්ත්‍රණය කර ඔබ මම යයි කියා ආමන්ත්‍රණය කරන්නේ බොහෝ දෙනා හැමදෙනාම නෙමෙයි මෙතන ඉන්නවා මේ தත්ත්වය තේරුම් ගත්ත පිරිසක් දුකට සැපට බයට නේද සතුටට රසලට කම්පණයට සලිත වීමට මේවට තමයි අපි මමයි කියලා කියන්නේ නේ මගේ හිත රිදෙනවා මගේ හිතට හරි සතුටක් ඒ මම මම මම ඒ අල්ලගත්ත දේ හැමතිස්සෙම මගේ කියලා මමයි කියලා තේරෙනවා. අල්ලාගෙන සතුටු වෙනවා. හැබැයි ඒ අවිද්‍යාව නිසායි ඒක සතුටු වෙන්නේ. අවිද්‍යාව නිසායි ඒක සතුටු වෙන්නේ. අපි ඔක්කොම ලෝකෙට අයිති ඉඩම් අල්ලගෙන අපේ ඉඩ මේ කියලා හිතාගෙන ඉන්න පුංචි ළමයි. ලෝකෙට අයිති තියෙන නොයේකුත් සෙල්ලම් බඩු උපාංග ටික එකතු කරගෙන මගේ උපාංගයි කියලා හිතාගෙන ඉන්න පුංචි ළමයි පුංචි ළමයි නෙවෙයිද පුංචි ළමයි තමයි නේ අර පුංචි කාලෙම කරපු දේ පොඩ්ඩක් ලොකුවට සිද්ධ වෙනවා ඒ නිසා ඔබ නිතරම බලන්න ඔබේ කාර්යක දිහා පාකින් තියෙනවනේ වාහන පාක් කරන තැන් ගොඩාක් වාහන තියෙනවනේ ඒ තැන්වලදී ඔබ බලන්න. ඔබේ කාර් එකත් ඒ අතර නතර කරලා ඈතට ගිහිල්ලා බලන්න. ඔබට අනිත් කාර් කොයි විදියටද දැනෙන්නේ ඔබේ කාර් එක කොයි වගේද දැනෙන්නේ? මේ ඔක්කොම කාරණේ ඇයි මගේ මනසට මෙහෙම දැනෙන්නේ කියලා අහන්න. එතකොට ආ එහෙම දැනෙන්න ඕනද අපිට? නෑ එහෙම දැනෙන්න ඕනේ නෑ අපිට. අපේ කාර්යක හඳුනා ගන්න පුළුවන් මට්ටම තිබ්බම ඇති. මොකද ඒක නැගලා යන්න බෑ නැත්තම් පොලිසියෙන් අල්ලගෙන වෙන එකට කියලා කිව්වා. ඒ නිසා අරම දැනින්නේ අය අච්චර බරට. දැන් මගේ පන්සල මට අඳුන ගන්න හැකියාව තියෙන්න ඕන. ඊට එහා දෙයක් ඇයි අපිට දැනෙන්නේ? කියන ගැටලුව. ඒ නිසා මමත්වයේ හැමතිස්සෙම පිරෙන්නේ මනෝ සංචේතන ආහාර කියලා එකක් ආහාරයක් වෙන්නලා තියෙනවා. දැන් කැබලි සහිත ආහාර වලින් තමයි මේ ශරීරය ගොඩ ගැහෙන්නේ. පිරෙන්නේ ලොකු මහත් වෙන්නේ පෝෂණය වෙන්නේ. මනස පෝෂණය වෙන්නේ මනෝ සංචේතන ආහාර. සංචේතන කියලා චේතනහම් භික්කවේ කම්මම් වදාමි සංචේතන චේතන කර්ම කියන බලවේගයක් එක්ක අවිද්‍යාවෙන් මිශ්‍ර කරලා සමපෝෂ ගුලිය වගේ අනලා ඒක හදලා දෙනවා අවිද්‍යාවෙන් ඒක තෙත් වෙලා තමයි යන්නේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ සමපෝෂ නරකක් නෑ ඒක හොඳයි. මේක මිශ්‍ර වෙලා මෙහෙම එනවයි කියන එක මේ කිව්වේ. විද්‍යාව එකතු වුණ හැම තැනකම පුජ්‍යලයා ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙනවා ගැටෙන්නෙත් නැහැ. දැන් අපිට බුදුදහමේ උගන්වන්නේ මේ වෙනකොට ජනප්‍රියව ලෝකේ තියෙන්නේ ඕගොල්ලෝ ගැටෙන්නේ හැම එකක් එක්කම. ඕවා එපා, ඕවා පිළිකුල්. ඒක දුක්ඛාන්තයට ඇද දැමීමක්. දුක්ඛාන්තයට ඇද දැමීම. එනිසා ඔබ දුක්ඛාන්තයට යන්නත් එපා සුඛාන්තයට යන්නත් එපා වෙනාන්තයක ඉන්නත් එපා මේ අන්තවලින් නිදහස් වීමට අපි සුදුසුයි හේතුව සැබවින්ම අපට අයිති දේ අපි ලබනවා මිසක් අයිති නැති දේවල් මගේ කියලා හිතාගෙන නිකන් පොඩි ළමයෙක් වෙන්න ඕනේ නෑ දැන් බලන්න ඔබට ඔබේ කියලා අයිති කියලා හිතාගෙන ඉන්න දේ හැම දෙයක්ම ඔබ ගැඹුරින් ඔබේ මනසෙන් අහන්න ඔබට අයිතිද? නෑ. එහෙමනම් ඒක මනාව ඒත්තු ගන්නවලා ඒ පීඩණය ඔබ තුලින් ඈත් කරන්න. ඒ පීඩණය ඔබ තුලින් ඈත් කරන්න. ඊට පස්සේ ඔබට මිනිස්සෙක් ඇවිල්ලා පහර දීලා ගියත් ඔබට hina වෙන්න පුළුවන්. අර ලාෆින් බුද්ධ කියලා කෙනෙක් හිටියනේ එයා වගේ. එයා මේ යාචකයෙක්ලු හිටපු මිනිස්සෙක්ලු. එයාට සල්ලි දුන්නේ දුන්නත් මේ බොහොම ස්තුතිවන්ත වෙලා හොඳයි කියලා යනවලු නුදුන්නත් ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙලා බොහොම hina වෙලා යනවලු හරියට hina වෙවි හිටපු මිනිස්සෙක්. ඉතින් ඔයා බොහොම ජනප්‍රිය වෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ මරණ මොහොතේදී එයා කොළ කෑල්ලක ලියලා තියලා මම තමයි මතු බුදුවන මෛත්‍රී ගෝති සත්‍යය කියලා එයා ලියලා තියලා මැරිලා තියෙනවා. ඉතින් මිනිස්සු තර වගේ ජීවිතයක් ගත කරපු නිසා මේ මිනිස්සුව අදහන්න පටන් අරගෙන අනේ අපි දැනගෙන හිටියේ නෑනේ මේම උච්චර උතු මිනිස්සෙක්ද කියලා. හැබැයි ඉතින් නින්දාවට ප්‍රශංසාවට දෙකටම හැමෝටම ඉතින් hina වෙන්නත් බෑනේ. නේද? ඒ නිසා ඒකත් වටින මිනිස්සෙක් උතුම් කෙනෙක්. කියන්න බෑ. බෝසත්වරු යාචකයෙක් හැටියට උනත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. කොතනක වුණත් ඉන්න පුළුවන්. ඔබත් සමහර විට බෝසත් පාරමිතාව පුරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඔබ දන්නේ නැතුව ඇති. හැබැයි ඔබේ ජීවිතයේ ඒක ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනෝ වැඩිහිටි භාවයටපත් වෙන්න වෙන්න වෙන්න ඔබට සුදුසු තැනට ඔබ ඇදිලා යනවා ඔබ මෙතෙන්ට ඇදිලා ආවේ ඔබේ ප්‍රඥාව මුදුන්පත් වෙච්ච නිසා. ඔබට අනිත් කිසි තැනක් ඔරොත්තු දෙන තැනක් නොවන නොවු නිසා. මම කියා ජීවිතේ ප්‍රකාශ කරන්නේ තම තමන් අවිද්‍යාත්මකව සිතාගත්ත කාරණාවලට භෞතික දෙයට මගේ කියලා කියනෝ සංචේතනා ස්වභාවයට මම කියලා කියනෝ හැඟීමට මම කියනෝ හැඟීමට හේතුකාරක වූ වස්තුවට මගේ කියලා දැනට ආමන්ත්‍රණය කරනවා දුකට මමයි කියලා කතා කරනවා දුකට හේතු කාරණය මගේ කියලා කියනවා සතුටට මමේ කියලා කතා කරනවා සතුටට හේතු කාර්යයට මගේ කියලා කියන මගේ කාර්යක මගේ වස්තුව මගේ ස්වාමියා මගේ බිරිඳ කියලා කියනවා හොඳයි ඔබ මමයි කියයි මගේ මමයි කියලා ආමන්ත්‍රණය කරන ඒ දුක සැප ඔබට තවදුරටත් විඳිමින් ඉන්ට උවමනාද? එය විඳීම යථාර්ථවාදීද? එය සත්‍යක්ද? කියන ප්‍රශ්නාර්ථය ඔබ තුලින් ගොඩනගලා ඔබ තීන්දුවක් තීරණයක් ගන්න ඕන මේ මනසින් ඔබ එගොඩ වෙනවද නැත්නම් තව ටිකක් මේ මනෝ සංචේතන ආහාර භුක්ති විඳිමින් ඉන්නවද එහෙම නැත්නම් ඊට වැඩි දෙයක් ගන්නවද පුපුරලා යන බෝම්බයක් කොච්චර ලස්සන මල් පෝච්චියක තිබුණත් වැඩක් තියනවද? ඈ? මල් පෝච්චිය ලස්සනට ගන්නෙ. එහෙම හරියන්නේ නැහැ. මල් මාලාවේ බෝම්බහයි කරලා මැරිච්ච නායකයෝ ඉන්නවනේ. ඒ වගේ අපේ පුහුදුන් ලෝකයේ මිනිසුන් මල් පෝච්චියක් ගන්නෙ නමුත් ඒක ඇතුලේ බෝම්බයක් තියෙනවා. හැම දෙයක්ම පුපුරන. මේන් අදහස් වෙන්නේ නැහැ ඔබ කලකිරෙන්න, මේවා නතර කරන්න, ඒව මුකුත් කරන්න එපා. මේ දර්ශනය. මේක දර්ශන සම්පත්තිය. ගින්දර දැනගෙන අල්ලන්න. එතකොට අත පුච්ච ගන්නෑ. ඒ දැනුවත් කිරීමයි මේ කරන්නේ. ඔබ ගෙදර කොච්චර ගින්දර පරිහරණය කරනවද ගෘහණියක් හැටියට? කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මුකුත් නොදන්න දරුවෙක් ගිහිල්ලා ඔක කරගන්න කිව්වොත් එයා රෝහලේ නතර වෙන්නේ. ඒ වගේ මේ ලෝකය අඳුන ගන්න, දෘශ්‍යමාන කරගන්න, විද්‍යානමාන කරගන්න, යථාර්ථවාදී වෙන්න ඊට පස්සේ අල්ලේ විස නැතුව විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. තිලෝගුරු තථාගත බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම මුලින් අවබෝධ කරවල දෙන්නේ දේශනා අනුසාරයෙන් ඒක ඔබට ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන් ධම්මපද පුස්තකය පෙරලලා බලද්දී සඳහන් වෙලා තියෙන්නේ මේ ගාථාව ඇසීමෙන් මාර්ගඥානයටපත් වුණා කියලා. එහෙමද? එහෙම නේද තියෙන්නේ? ධම්මපදයේ කියවද්දි තියෙන්නේ එහෙමයි. සූත්‍ර දේශනා කරද්දි තියෙන්නේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුව මොනෝ කරලද මේ මාර්ගඵලයටපත් උනේ? හ්ම්? ධම්මචක්ක සූත්‍රය කියලා තියෙනවද කොහක් මොකක්වත් වෙන මොනවා භාවනාවක් මොකුත් නැහැ. ඒ නිසා මේ සම්මාදිට්ඨික මේ ගුණය ඇති කරගන්න තියෙන්නේ ඇති කරගත් කෙනෙකුගේ දේශනා ප්‍රාතිහාරය. ඒකට කියන්න පුළුවන් දේශනා ප්‍රාතිහාරය කියලා. මේක අවබෝධ කරගන්නවට වැඩිය හරි අසීරු කාරණයක් ප්‍රකාශ කරන එක. ප්‍රකාශ කළත් අනෙක් කෙනාට අවබෝධ වන විදියට ප්‍රකාශ කිරීම. මේ ලෝකේ තියෙන අසිරිමත්ම ක්‍රියාවලිය. මේ ලෝකේ තියෙන වර්ණ ගැන රස ගැන ගන්ධ ගැන ස්පර්ශ ගැන හැඟීම් ගැන කතා කරන්න පුළුවන් හැඟීමක් ගැන කතා කරන උපරිමය තමයි ඔය සංගීතය කියන්නේ. ගායනය කියන්නේ හැඟීමක් ගැන කතා කරන උපරිමය. ඒ අනුසාරයේ තියෙන ගැඹුරු බව, ලයාන්විත බව සියල්ල මුසු කරලා කෙනෙකුට ඒ හැඟීම ඒ විදියට දනවන ගුණය තමයි ගීතක නමුත් ඒ විදියට අපිට කතා කරන්න බෑ නිවන ගැන. නිවන කියලා කියන්නේ සාමාන්‍ය වචන වලින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වචනකින් ලබා දෙන්න පුළුවන් හැඟීමක් අදහසක් සංකල්පයක් ඒව ලබා දෙන්න තමයි මේ වචන නිර්මාණය වෙලා තියෙන්නේ ඒ වචන සොරය කියන එක මුසු කරලා හැඟීම් ලබා දෙනවා නමුත් නිර්වාණය හැඟීමක් නොවන නිසා ඒ ලයන්විතව ගායනා කළා කියලා කෙනෙක් තුල පහළ වෙන්නේ නැහැ. තේරෙනවනේ. ඒ නිසා ඒක ඊටාම් ප්‍රාතිහාරමය කාරණයක් බවට පත් වෙනවා. දේශක ශ්‍රාවක කියන අන්‍යෝන්‍ය අවබෝධය හේතු කරගෙන අන්‍යෝන්‍ය කැපවීම හේතු කරගෙන තමයි මේ தત્ත්වය තේරුම් ගන්නෙ. ප්‍රඥා ගුණයක් තියෙන්න ඕන සත්‍ය අවබෝධ වෙන්න. මතක තියාගැනීමේ ගුණයක් ප්‍රමාණවත් නැහැ. ධාරණ ශක්තිය තියෙන්න ඕන විමර්ශන ශක්තියක් තියෙන්න ඕන. ඒකට කියන්නේ විදර්ශනා කරනවා කියලා. අපිට ඕන තව කණ්ඩායමක් වෙන්න තව ආගමික දෘෂ්ටියක් කරගන්න තවත් ඇදහැලි ක්‍රමයක් වෙන්න තවත් එක සමාගමක් වෙන්න නොවේ මේ සියල්ලගෙම බැහැර වූ සියල්ල විවේචනය කරන හෝ සියල්ල අනුමත කරන හෝ සියල්ල සමානයි කියන්න හෝ සියල්ල අසමානයි කියන්න හෝ ඉන්න පිරිසක් නොවේ අපිට ඕන කොතනක තිබුණත් සත්‍ය. සත්‍ය අපි මෙතන තිබිය යුතුයි කියා තීරණය කරලා නැහැ. සත්‍ය තියෙන්නේ කොතනද? සත්‍ය මොන ආකාරයකද පිහිටලා තියෙන්නේ? ඊට අනුගත වෙනවා අප. ඇයි එය පරම සත්‍ය වන නිසා. සත්‍ය මග හැර යන්න කාටවත් බෑ. සත්‍ය මග හැර යන්න කාටවත් බෑ. සත්‍ය හැම මොහොතකම මිනිස්යාට මග හැර යන්න උත්සාහ කළාට එයාට මුහුණට මුහුණ හමු වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි සත්‍ය මග හැර නොයා යුතුයි කියන ස්ථාවරයට පැමිණීම. සත්‍ය මග හැර යන්න කොච්චර උත්සාහ කළත් එයාට සත්‍ය මූණට මූණ හමු වෙනවා. <clears throat> වැරදි වැඩක් කළාම දඬුවමක් ලැබෙනවා කියන්නේ ඒ සත්‍ය මූණට මූණ හමු වීම. වැරදි වැඩක් කරාම අපාය යනවා කියලා කියන්නේ සත්‍ය මූණට මූණ හමු වීම. ඒ නිසා අපේ මූණට හමු වන නිසා සත්‍ය සත්‍යවාදී විය යුතුයි. මොකද ඔහු ප්‍රසන්න ලෙස අපිට හමු වෙන්න ඕන නිසා. යහපත් ලෙස සත්‍ය අපේ ඉදිරියට හමු වෙන්න ඕන නිසා අපේ සත්‍යවාදී විය යුතුයි. මේ ධර්මයේ පින්නතුනේ කියන්න පාඩම් කළා කියන්න බෑ. පාඩම් කළා කියන්න බෑ. නමුත් ඊටාම වටින කාරණයක්. ඒ වගේම විශාල දුෂ්කර ක්‍රියාවක් කළ ලෞතර බුදුහාමුදුරුවෝ බඩාත ගෑවහම කොඳුවත්ට නාරටිය හසු වුණා කියලා කියන්නේ මොනතරම් ඛේදනීය කාරණයක්ද? පුංචි පහේ කාරණයක් නෙමෙයි ඇඟේ ලෝම කෙලින් වෙන හිරිගඩු පිපෙන කතාවක් ඒක. බඩාත ගෑවහම කොඳුවට පෙළිය ගණන් කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරන් මේ ලෝකේ තියෙන මල් ටික හැමදාම පූජා කළත් ඒට ගෞරවය දක්වන්න බෑ. ඒ තරම් විශාලයි. ඒ නිසා ආගමක් නිර්මාණය කළේ නැහැ, ජාතියක් නිර්මාණය කළේ නැහැ, වර්ගයක් නිර්මාණය කළේ නැහැ. බුදුහාමුදුරුවෝ ලාංඡනයක් බුදුදහමට පෙන්වුවේ නැහැ. බුදුහාමුදුරුවෝ කොඩියක් නිර්මාණය කළේ නැහැ. මේ කියන්නේ අපි ඒව එපා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේට උමුණේ උමනාවනේ සැනසිලිදායක මිනිසෙක් නිර්මාණය කරන්න. දැන් අද ලෝකේ ශාස්ත්‍රවරුන්ගේ පිළිම හදාගෙන ලාංඡන හදාගෙන කුඩි හදාගෙන ඒවට ගහ ගන්නවා. මිනිහා පිරීලා ඉතින් ඒ අයට ඒවා අපි විවේචනය කරනව නෙමෙයි. ඒවා පැහැර කරන්න කියනවත් නෙමෙයි. මිනිස හැදෙන්න. මිනිස හැදෙනකොට අනිත් හැම දෙයක්ම සාමකාමීව දරා ගැනීමේ හැකියාව තේරුම් ගැනීමේ හැකියාව මිනිසා තුළ ජනිත වෙනවා. ඒසා මේ දුර්ලභ වූ මෙලවත් ඔබේ වාසනාවන්ත කරගන්න පුළුවන්, සැනසෙලිදායක කරගන්න පුළුවන් සසරත් අපාබය සාංශාරික බිය නැති කරගන්න පුළුවන් සසර හරි පාප කර්මයක් තියෙනවා නම් මෙලව හරි පවක් සිතුවිල්ලක් ධර්මයක් තමා තුළ වැඩිලා තියෙනවා නම් ඒවා තුනී කරගන්න පුළුවන් කාරණයක් තමයි මේ ධර්ම අවබෝධය. ඔබේ ඥානය ලෝකෝත්තර භාවයට පත් කර ගැනීම. ඔබේ දර්ශනපතය නුවණ ලෝකෝත්තර භාවයට පත් කර ගැනීම. කියන්නේ ඔබේ මනස ඔබ රඳවනවා ගිහිල්ලා සැනසිලිදායක තැනක. ඔබේ මනස දැනට ඔබ රඳවලා තියෙන්නේ මඩ වගුරක. කියන්නේ හුළඟ එනේන පැත්තට ගහගෙන යනවා. සැලවෙනවා, බය වෙනවා, දුක් වෙනවා, සතුටු වෙනවා, සසල වෙනවා එහෙමනම් ඔබ ඒ ලෝකෝත්තර ධර්මයේ සිත පිහිටියුවට පස්සේ ඔබේ සලිත වීම නැහැ. ඒකට හේතුව තමයි සලිත වෙන මායිමක නැහැ පූර්ණ ආරක්ෂාව රැකවරණයේ විද්‍යාව එතන තියෙන නිසා. ඔබ ළඟ තියෙන දිට්ටියක් ওই ශරීරය ඇතුලේ. දෙදෙනෙක් ජීවත් වෙනවා එක්කෙනෙක් මව් කුසින් මෙලවට නිර්මාණය කරලා දුන්නු දරුවා. අනිත් කෙනා තමයි සංසාරයෙන් ආපු විඥාන බලවේගය. හැබැයි අපි උපත ලැබුවෙත් ඒ විඥාන බලවේගය නිසාම තමයි. හැබැයි ඒක අවිද්‍යාත්මක බලවේගය. ඒ බලවේගය තුලින් තව බලවේග නිෂ්පාදනය කරගන්න පුළුවන්. එසේ කර ගැනීම සඳහාම තමයි මේ වගේ ආත්ම භාවල් ලබාගන්නේ. එතකොට මේ වගේ විඥාන ශක්තියින් මේ ලෝකෙ මෙපමණ තියෙනවයි කියලා ගණන් කරලා සීමා කරන්න බෑ. දැන් කෘමියෝ කීටියෝ කොච්චර ඉන්නවද කියලා කියන්න පුළුවන්ද විද්‍යාඥයෙකුට? කාටවත් බෑනේ කියන්න. ඒ වගේ මේ හැම හැම මොහොතකම ඒ ගුණය මේ ලෝකේ නිර්මාණය වෙන. ඒ නිසා මම මේ ලෝකේ දුකයි කියලා ඔබට කියන්නේ නැහැ. ඕනම දෙයක් මිනිස්සෙකුට දුකක් වෙන්නත් පුළුවන් සැපත් වෙන්නත් පුළුවන්. සමස්ත ලෝකයේ දුක නැහැ. ඒ සැපයි කියන එක දුකට පෙරලෙනවා ආයි දුකයි කිය ඉන්න එක සැපට පෙරලෙනවා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් දුක කරගන්නත් හැකියාව සැප කරගන්නත් හැකියාව තියෙන ලෝකිනේ දුක. දැන් මම මේ කියන කාරණේ හොඳින් තේරුම් ගන්න. එතකොට මට අසුභවාදී විවිචනයක් එන්නේ නැහැ. ලෝකයේ දුකක් කියලා දෙයක් නැහැ. නමුත් ඕන දෙයක් මිනිස්සෙකුට දුකක් කරගන්නත් පුළුවන් සැපක් කරගන්නත් පුළුවන්. මං හිතන්නේ එහෙම තේරුම් ගත්තොත් දුසක් කියන කන් නැහැ ලෝකේ දුකක් නැහැ කියලා කිව්වා කියන කාරණේ අමු අමුවෙන් අරගෙන මට චෝදනාවක් එන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. එම නිසා පින්නතුන් කැප වෙනවා නම් උපාදීකට වැඩි කැපවීමක් මේ ධර්ම අවබෝධය කර ගැනීම සඳහා ඔබ කැප කරන්න. අපි මේ මග හොයාගද්දී විඳපු දුක් ගැහැට කිසිවක් ඔබට අපි කියන්නෙත් නෑ. ඔබ එසේ කළ යුතුයි කියලා අපි කියන්නෙත් නෑ. ඔබට මේ පරිසරය, මේ වචනය, මේ ඔක්කොම පහසුකම් ටික දායකයොත් එකතු වෙලා මමත් මහන්සි වෙලා මේ ඔක්කොම කරන්නේ ධර්මය වෙනුවෙන්. ඔබත් මේ මොහොතේ කැප වෙලා ඉන්නේ ධර්මය වෙනුවෙන්. ඔබට මොනවද හම්බෙන්නේ? gedara geniyan මුකුත් නැහැ. ඉතින් මමත් ධර්මය වෙනුවෙන් මේ වටපිටාව පරිසරය හදපු අයත් ඒවා ධර්මය වෙනුවෙන් කරපු දෙයක්. ඒ ධර්ම පීතිය තවත් වැඩි කරගන්න පුළුවන්. ඔබත් ධර්මයේ වෙනුවෙන් කරන කැපවීමෙන් ධර්මය හඳුනා ගන්න. ධර්මය තාම ජීවිතේ වෙලා නැහනේ. ධර්මය දන්නවා අපි. දැනගෙන තිබුණට ඒක ජීවිතේ වෙන්නේ ජීවිතේ වෙනවා කියන්නේ දැන් නුවරඑළිය කියන එක අපි දන්නවා. නමුත් අපි ඉන්නේ කොළඹ නම් නුවරඑළියේ ස්වභාවය දැනේද? දැනෙන්නේ නැහැ. අපේ ජීවිතේ වෙනවා නුවරඑළියට ගියාම. එතකොට අපේ ජීවිතය සහ අපේ වාසය එහි තිබෙන නිසා එහි තියෙන උණුසුම සිසිලසය අපිට දැනෙන්න පටන් ගන්නවා. පැහැදිලිනේ? අපි ධර්මයේ දන්නවා නමුත් ධර්මයේ ජීවිතේ වෙච්ච නැති ගැටලුව මෙතන විසඳගන්නේ. ධම්ම ජීවිනෝ කියන්නේ ඒකයි. ධර්මයේ ජීවිතය කරගත්තට පස්සේ ඒ ධර්මයෙන් පැමිණියාට පස්සේ කෙනෙකුට පෙනෙන දැනෙන ඒ සියලුම සුවදායි ගුණය දැනෙනවා. අපේ බෞද්ධයෝ ධර්මයේ කියලා ඉන්නේ කලකිරීමක. කලකිරීම කියන්නේ චිත්තාවේගයක් හැඟීමක්. සතුට කියන්නේ චිත්තාවේගයක් හැඟීමක්. සිත තුල අතරමං කරවන්නේ නැහැ මම ඔබ. හැඟීම් වලින් මෝහණයටපත් කරන්නේ නැහැ මම ඔබව. ඒ නිසා ඔබ සිත හඳුනාගත යුතුයි සිතේ ක්‍රියාවලිය හඳුනාගත යුතුයි සිත ඉක්මවා යා යුතුයි විශාලම ප්‍රශ්නේ තමයි ලෝකේ මා විසින් මා ඉක්මවන්නේ කෙසේද මම විසින් මා ඉක්මවන්නේ කෙසේද ඒක තමයි ඔබට තියෙන ගැටලුව ප්‍රශ්නාර්ථය ඔබේ ජීවිතේ. ඔබට මමත්වයේ තුල සිටියේදී කවමදාකවත් ස්ථීරසාර යථාර්ථවාදී පූර්ණ සැනසෙල්ලක් ලැබෙන්නේ නැත. පූර්ණ සැනසෙල්ලක් ලැබෙන්නේ නැත. ඒ නිසා ස්ථීර සාර සැලසිල්ලක් ඔබ ලබා ගැනීමට නම් ඔබ ඔය මනසින් ඉගොඩ විය යුතුමයි. ඔබේ දර්ශන ගුණය පැතිරෙන්න පටන් ගත්තාම ඉන්ද්‍රිය විශේෂ ඉක්මවල ඔබ පෙර මතකයෙන් පෙර සංකල්පයෙන් දකින්නක නතර වෙයි. එතකොට ඔහු කිසිම ආගමකට, ජාතියකට, වර්ගයකට මනසින් බැඳිච්ච කෙනෙක් නෙමෙයි. පිටින් ඉඳී, ලාංඡනයෙන් ඉඳී. බෞද්ධයෙක් වෙයි, වෙන ආගමිකයෙක් වෙයි පිටින්. හැබැයි පරමාර්ථ දර්ශනිකව ඔහු කිසිම දෙයකට බැඳිලා නැහැ. ඒ තමයි ආර්ය ශ්‍රාවකයෝ. ආර්ය ශ්‍රාවකයන්ට බුද්ධාගමක් නැහැ. වෙන ආගමකුත් නැහැ. ද්වේෂයෙන් කිසි දෙයක් විවේචනය කරන්න ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. මොකද ද්වේෂය කියන්නේ හැඟීමක්නේ. මමංකාරයේ තියෙන මිනිස්සුන්ට ඇති වෙන දෙයක්. ද්වේෂය. iriසියා, වෛරය, ප්‍රතික්ෂේපය. මමංකාරයේ ඉක්ම වූ කෙනෙකුට කිසි දෙයක් විවේචනය කරන්න අවශ්‍ය නැහැ. ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. එයා දකින්නේ ඇලීමේ හෝ ගැටීමේ වැදගත්කමක් නැති බවයි. ඇලීම ගැටීම නැති තැන සනසිලිසදායක බවයි. අන්නේ தത്വයට එන මගහසර තමයි අබ අප ඔබට කියා දෙන්නේ. පිනතුන්ට මේ ගමම් මග යන්න තියෙන එකම කාරණය තමයි ප්‍රඥාව නැමැති ආලෝකය. මේ ආලෝකයෙන් නුවණේ මේ දහම් කරුණේ විමසුන් නුවණින් සදහම් මැස දක් සදහම් දකින්න ඒ සදහම් ඥානේ සදහම් මැස විමසුන් නුවණින් දකින්න ඉන්පස්සෝ ඔබේ නවාතන සදහම් ඇස සදහම් ඥානය කරගත්තාට පස්සේ සද්ධර්මය එහෙම නැත්නම් තථාගත ධර්මය ඔබට පේන්න පටන් ගන්නවා. ඇත්ත తත්වේ පේන්න පටන් ගන්නවා. ලෝකේ ඇත්ත తත්වේ මොකද්ද? අනේ අපි බෞද්ධයොන්ට කිව්වොත් කියයි කැඩෙනවනේ බිඳෙනවනේ විනාශ වෙනවනේ හාමුදුරුවනේ කියයි. ඈ එහෙමත් නැත්තම් කියයි මේ ඉතින් අම්මා තාත්තා හැදුවා ඉතින් ජීවත් වෙලා මලා එච්චරයි කියලා කියයි. එහෙම නැත්තම් අපි මේ ලෝකයේ සෝබා දහමේ කැමැත්තට දෙවියෝගේ කැමැත්තට හැදේ කියලා කියයි. ඒ මුකුත් කතාවක් ඕනේ ඕනම කෙනෙක් පැය භාගයක් පුඩුවක වාඩි වෙලා නිහඬව ඉන්න පුළුවන්ද කියලා අහන පාඩුවේ සැනසෙල්ලේ බෑ එහෙනම් ඔබේ මනස ක්‍රමවත් කරගත යුතුද නැද්ද ක්‍රමවත් කරගත යුතුයි එහෙමනම් ඔබ මොන ආගමිකයෙක් වුණත් මොන දාර්ශනිකයෙක් වුණත් ඔබේ මනස ඔබ ක්‍රමවත් කරගන්න ඔබට භුක්ති විඳින්න පුළුවන් විදියට සැනසිලිදායක විදිහේ භුක්ති විඳීමක් වෙන්න ඕන දැන් සමහර අයගේ භුක්ති විඳීම එච්චර සැනසෙලිදායක නෑනේ. ඔය සමහර සීයල බුලත් ඉඩ කනවා මේ අර පල්පුවක් වලින්. නාහි කිට්ටු කරන්න බෑ. ළඟින් යනකොට පුදුම කතා. නමුත් එයාගේ රස ආස්වාදය ඒක. නේද? ඉතින් මේ වගේ දේවල් කොච්චර තියෙනවද? <laughs> ඒ නිසා ලෝකේ අර අසුබ දෙයක් වුණත් ඒ කියන්නේ ලෝකේ සත්‍යවාදී දෙයක් නොවන දෙයක් වුණත් අධර්මිෂ්ඨ දෙයක් වුණත් රසස්වාදයක් කරගත්ත මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා. ඇයි ඒක එහෙම රසස්වාදයක් කරගන්නේ? එයා හිතනවා ඒක සනසිල්ලක් කියලා. මේ වේදනාව සහනයක් කියලා. සමහර අය විනෝදෙට ඇඟේ කටු ගහ ගන්නවා. එයාට ඒ වේදනාව රසයක්ලු. ඇඟ කපා ගන්නවා. එයාට ඒක රසයක්ලු. ඒ නිසා වැරදි දේ ලෝකයේ අහිත අනර්ථයක් මිනිසු රසාස්වාදය කරන කරගන්නවා මිනිසුන්ගේ තියෙන ඊටාම අහිතකර භාවය සහ පාපය සහ දුර්මතය සහ අඥානකම නිසා අඥානකම නිසා. තේරුණා නේද? ඒක අපිට හිතෙනවා මේ පහුගිය කාලෙක එක බාසුන් නැහැ කියපු කතාවකින් මට එයාගේ රටක වෙන කොහෙද වැඩ කරන්න ගිහිල්ලා තවත් අඳුරන බාසුන් නැහැ කෙනෙක් මැෂිමකට අත කැපිලා අත නැති වෙලා ඒකේ වන්දි මුදල හැටියට ලක්ෂ 75ක් හම්බ වුණාලු. මේ බාසුන් නැහැ කියනවා. අත නැති වුණත් මොකද ලක්ෂ 75ක් හම්බ වෙනවද? මට හිතුණා මේ මිනිස්සයා කෝටියකට මොනව නොකරයිද කියලා. <laughs> ඈ ඈ හාමුදුරු කෙනෙක්ව හරි <laughs> මරලා ওই මිනිස්සයා කෝටියක් තිබුණු තරයි යනවා. අම්මා තාත්තා හරි මරලා කෝටියක් තිබුණු ගන්න සයිස් එකේ මිනිස්සෙක්නේ. ඈ අද නැති වුණත් මොකද ලක්ෂ 75ක් හම්බ වෙනවා කිව්වා. ඉතින් මට හරි සංවේගයක් ඇති වුණා මේ ලෝකෙ මිනිසුන්ගේ මනස තියෙන තැන ගැන. අවශ්‍යතාවයන් සහ ආශාවන් කියන්නේ දෙකක්. මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මට අවශ්‍යතාවයන් තියෙනවා. මම දැනගෙන ඉන්නවා මේ පන්සලක් නඩත්තු කරන්න ඕන, මේවා හදන්න ඕන, මේවා වඩන්න ඕන, මේවා පාලනය කරගන්න ඕන. මට මේ මගේ වැඩ ටික කරගන්න තිබුණාම ඒ ඇති ඒ අවශ්‍යතාවය. අර තණ්හාව ඕනේ අවශ්‍යතාවය තිබ්බහම ඇති. ඒ නිසා අවශ්‍යතාවයන් සහ තෘෂ්ණාවල් බෙදා ගන්න මේ මාරු කරගන්න එපා. ඔබේ අවශ්‍යතාවයන් ඔබ හොඳටම තියාගන්න. ඔය සමහර අය කියන භාවනා කරන්න එනවනම් මේ ඔක්කොම ලියලා ගිහලා දීලා එන්න. දැන් ඒක අම්ම කෙනෙක් බැංකු පොතක තිබිච්ච සල්ලිත් ඔක්කොම බෙදලා දීලා දරුවන්ට මේව කරලා. ඉඩ ගන්නුත් ලියලා දීලා. පස්සේ ආයේ ළමයි දෙන්නේ ඇලු ගියක්. ඉතින් අවශ්‍යතාවයන් සහ ආශාවන් කියන්නේ දෙකක්. ඔබේ අවශ්‍යතාවයන් ආශාවන් පටලවා ගන්න එපා. අවශ්‍යතාවයන් තියාගන්න. ඒවා පවත්වන්න ඕන. ඒවා මනාව කළමනාකරණය කරන්න. ඔබ සිතින් නම් අශේෂ විරාග නිරෝධෝ ඔබ සියල්ල අත්හැල යුතුයි. ඒ අත්හැරීම අරුම පුදුම අත්හැරීමක් බහු මතක තියාගන්න. අර වෙන ඔබ මෙතෙක් කාලයක් අඳුනගත්ත අත්හැරීම නම් නෙමෙයි. මේක අල්ලා ගැනීම අතහැරීමයි දෙකම අතහරින අත්හැරීම. ඒකට මම කියන්නේ අරුම පුදුම අත්හැරීම. අහලා නැහැනේ. ඈ මනසින් නිදහස් වෙන්න ඕන. ඒ අරුම පුදුම අත්හැරීම තමයි ඔබ අතහරිනවා කියලා කරන්න ඕනේ. එහෙම නැතුව ගැටීම නොවන වග නම් මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ සීඩි සරල යන්න ගිහිල්ලා අහන්න තේරුම් ගන්න බලන්න පුළුවන් තරම් අහන එක තමයි මුලින් කරන්න තියෙන්නේ. ඒ අසන තරමට ඇසීමත් එක්ක විමර්ශනය යොමු වෙනකොට ඔබේ විමර්ශන වේගය වැඩි වෙනවා. නිතරම දේශනාවෙන් ඔබට අත්වැලක් එනවා. හරියට පොල් ගාලා අපි පොල් ටික මෙහෙම හයියෙන් මිරිකනකොට පොල් කුඩා කුඩා කැබලි රාශියක් එකට එකතු කරලා මිරිකනකොට ඒකේ තියෙන සාරය වැටෙනවා. ඒ වගේ මේ සමස්ත දේශනාව සම්පින්ඩණය කරලා සාරාංශ කරලා එකට සාරය ගන්න ඕන හාමුදුරු අවසානයේ පෙන්වන කාරණේ කුමක්ද කියන එක. එහෙම වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ඔබ තුල නොවැඩුණු ස්වභාවය තුලින් නොපැමුණුණු ඥානයක් ශක්තියක් ඔබ තුල වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමයි ලෝකෝත්තර ශක්තිය. කොහෙන් හරි මටත් මේ කල්යාණ මිත්‍රත්වය ලැබුණා. මම මේ ස්වයන් අවබෝධය කරගත්ත දෙයක් නම් නෙමෙයි. කල්යාණ මිත්‍ර මට අවශ්‍යතාවය කියන එක තිබ්බා. ඒක මට මේ ලබනාත්මෙන උපදින්න කියන එක නෙමෙයි. මට මේ සැනසිලිදායක මනසක් කියන එකයි මගේ අපේක්ෂාව තිබුණේ. ඉතින් සැනසිලිදායක මනසක් කියන එකේ නතර වුණේ ඇත්තටම මේ නිවන තමයි සැනසිලිදායකම දේ. ඒක තමයි නතර වුණේ. ආතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මාර්ගඵලලාභී කෙනෙක් නෙමෙයි. හැබැයි මම පුතඥනත් නෙමෙයි. ඔය මං හඳුන්වා දෙන ක්‍රමය මම. මේ අපේ ඉන්න දහම දන්න දායක පින්නතුන් කියන ඒගොල්ලෝ හරිම ක්‍රමේ හාමුදුරනේ හරිම ක්‍රමේ ඒක කිසි කෙනෙක් උද්ඝෝෂණ කරන්න එන්නේ නැහැ. ඒ ඉතින් අල්ලගන්න එක නෙවෙයි. <laughs> මාර්ගඵලක් නෙවෙයි. පුදජනක් නෙවෙයි. මොකද හිතෙන්නේ එහෙම කිව්වහම? මොකද හිතා ගන්න බෑනේ. ටිකක් කල්පනා කරන්න වෙනවා. ඔව් කල්පනා කරන්න. කල්පනා කරගෙන හඳුනා ගන්න මේ ලෝකේ නොයෙකුත් අය තමන්ගේ තරහ ප්‍රකාශ කළත් කිව්වත් සමහර අය ළඟ ඇති සමහර අය ඒක අනවබෝධයෙන් කියනවා ඇති සමහර අය අවබෝධයෙන් කියනවා ඇති මොන වුණා මේ මා ප්‍රකාශ කරන විදිය ඔබේ தත්ත්වය තේරුම් ගන්න අහන්න අසමේ විමර්ශනය කරන්න අද අද ඉක්මනින් මේ தත්ත්වය දකින්න අප්‍රමාදේන සම්පාදේත ඔබ අද අද දකින්න තරමට ඔබේ අපායේ දොරටු සපුරා වැහෙනවා එක දිගට අහන්න, එක දිගට කැපවීමක් කරන්න පුළුවන් එක දිගට සතියක් හරි මාසයක් හරි මම වෙන කිසි දෙයක් නෙමෙයි මේකම මම සම්පූර්ණ කරනවා කියලා අර විභාගයකට සූදානම් වෙන ළමෙක් වගේ. එයා වෙන කිසි දෙයක් නැහැනේ ඔක්කොම අයින් කරලා දාලා මේ විභාගයේ කාලය සම්පූර්ණ කැප කරනවා. හ්ම් කකුල් දෙක වතුර බේසමේ දාම් පාඩම් කරනවා. එහෙනම් ඔබත් කකුල් දෙක වතුර බේසමේ දාම් මේක අහන්න. <laughs> මේක විමර්ශනය කරන්න. මොකද ඔබට විභාගයෙන් ලැබෙන්නේ රස්සාවක් හරි කුඩා සහතිකයක් හරි වෙන්න පුළුවන්. යම් තරමක් සමාජයේ ස්ථාවරයක් වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඔබට සංසාරේම ස්ථාවරයක් ලැබෙනවා. ඒ ස්ථාවරය ළඟා කරගන්න කියන පණිවිඩය අපි දෙනවා. අද දේශනාව මෙතකින් හමාර කරනවා. මේ වචන ටික පින්නතුන් ප්‍රයෝජනයට යොදවාගෙන ගනිත්වා කියලා ජීවිතේ ජය පින්නතුන්ට ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නත්‍රි අනන්ත ගුණසිරි බලයෙන් සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා